ආත්මයත් රූපයත් එකක්මයි ආත්මය රූපවත් රූපේහි ආත්මය ඇත ආත්මෙහි රූපය මෙන්න මේ දෘෂ්ටි වලින් මිදෙන ක්‍රමය තමයි මේ දකින අහන දැනෙන දැනගන්න දේ වෙන් කරගන්න එක. එතකොට වෙන් කරගන්න ගියහම අපි තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා මේෂ කියලා අපට මේ සම්මත ලෝකයේදී යමක් හමු වෙනවා නම් එතන මේ අවයව ටික ඔක්කොම යෙදිලා තියෙනවා. මේ අවයව ටික යෙදිච්ච තැනයි අපි මේෂ කියලා එකක් මේ සාමාන්‍ය ලෝකයේදී අපි මේ කතා කරන්නේ දහමදී නෙමෙයි. මේ අවයව ටික මේ ආකෘතියෙන් පිටිය තැනයි අපිට මේෂ කියලා යමක් හම්බෙන්නේ. එතකොට මේසි කියන යමක් අපිට හමු වෙන තැන සාමාන්‍ය ලෝකෙදී මෙන්න මේ අවයව ටික යෙදලා තියෙනවා. ඒ වගේම දැන් මේසි කියලා දකින දෙයි මේ අවයව ටිකයි ඔබට වෙන් කරන්න පුළුවන්ද? දැකීම මේකයි මේ අවයව ටික මේ ටිකයි කියලා වෙන් කරන්න පුළුවන්ද? මේ අවයව ඇති තැනමයි මේසි කියන දැකීම ඔබට වෙන්නේ. ඒ වගේ ඔබට හිතේදී ඉතින් යම් දකින බවක් අහන බවක් දැනෙන බවක් දැනගන්න බවක් එත්නම් මතක තියාගන්න එතන යෙදিলা තියෙනවා මේ ස්කන්ධ ටික. දකින්නවා කියනකොට එතන යෙදিলা තියෙනවා ඒ දකින්නවා කියන ඵලය ලබා දෙන්න යෙදিলা වැය වෙලා තියෙනවා එහෙත් රූපයක් චක්කු විඥානයක් චක්කු ස්පර්ශයක් වේදනාවක් රූප සංඥාවක් රූප සංඥා මේ පහ ඇති තැන තමයි දැකීම කියන ඵලයක් ලැබෙන්නේ. මේක ගැඹුරටම හිතන්න ඕනෙත් නෑ. මේ ටික තේරුම් ගත්තොත් ඇති. ඔබට නුවණක් නැත්නම් මේ දකිනවා කියනකොට එතන වැය වෙලා තියෙන්නේ යෙදිලා තියෙන්නේ මෙන්න මේ හේතු කාරණා ටිකයි. ඒක හම්බ වෙනකොටම මෙතන තියෙන්නේ සීනිතේකොළ ඉඟුරුණු වතුර ටිකයි කියලා. දකින්න පුළුවන් නම් ඔබ අර පෙර දුක හඳුනාගත්ත නුවණක් ඇත්නම් දකින්නවා කියන කාරණාව දකින්නවා කියන තැන හමු වෙනකොටම ඔබට අර නුවණ අර පූර්ව ප්‍රතිපදාව අපි කියේ ඒකයි ඒක වැදගත් කියලා කියන තැනට මොන ස්වરૂපී ස්වરૂපී භවකින් පෙනී හිටියක් දකින්නවා කියන තැන ඔබ දන්නවා එතන යෙදිලා තියෙන මොකද්ද අපි මූල ප්‍රතිපදාවේදී බැලුවානේ බැලුවානම් මම මේ ටික කියන්න ඕනේ නේ. ඇහැ රූපය විඥානයේ ස්පර්ශය වේදනා සංඥා චේතනා මේ ටික මොනවා හැටියටද අපි බැලුවේ? මොනවා හැටියටද? දුක හැටියට. ටික කොච්චර අමාරුද කියන්න. ඒ උත්පත්ති ලක්ෂණය ජරා ව්‍යාධි මරණ ලක්ෂණ අපි හඳුනාගත්තානේ. බැලුවේ නැත්තත් මම කියපු ටික හරි මතකයිනේ. හැම එකක්ම හටගත් බව සංකත ධර්මයක් බව ජරා ව්‍යාධි මරණ දුක්ඛ ලක්ෂණ පිහිටා ඇති ආර්ය දුක්ඛ ආර්ය සත්‍ය ලක්ෂණයට යටත් බව අපි හැම තැනකදම හඳුනනවා. එතකොට දැන් අපට දකින බව මවලා දීලා තියෙන්නේ කුමකින්ද? දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ ස්කන්ධ ටිකනම් ආයතන ටිකනම් ධාතුවනම් දැන් අපිට මෙතන හමු වෙලා තියෙන දකින්නවා කියන තැන මොනවද යෙදিলা තියෙන්නේ? දුක් වූ ස්කන්ධ ටික. දුක් වූ ආයතනය. දැන් අපට ආයතන ස්කන්ධ හම්බ වෙන්නේ නැහැ. අපට හම්බ වෙන්නේ ගහක්. ඒකක්. ආලෝකයක්. හෙවණැල්ලක්. ළමේ නෝන මහත්තයා. ස්කන්ධ හම්බ වෙලා තියෙනවා. ස්කන්ධ හම්බෙලා නැහැ. ස්කන්ධ අපිට හැමතිස්සෙම අප්‍රකට වෙලා වැහිලා. දැන් අපි ඒකයි ප්‍රකට කරගෙන බලන්න ඕන. දැන් ළමයේ කියලා දැන දකින්නවා. දකින්න දේ තුල මොනවද තියෙන්නේ? ඇහැට රූපයක් ගැටලා විඥානයක් පහළ වෙලා ස්පර්ශයක් වෙලා විඳලා හඳුනලා කල්පනා කරන්නේ. ස්කන්ධ ටික අපිට වෙහිලා ළමයා හම්බ වෙනවා. ළමයෙක් ඉන්නව ස්කන්ධ ටික පේන්නේ නැහැ. අපි දැන් බලන්න ඕන මේ පෙනෙන දේ පෙනෙන මේ ඵලය අපට ලැබුණේ මෙන්න මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත ස්කන්ධ ටික වැය වෙලයි. හඳුනගන්න. ඔබ හිතන්න මෙහෙම. ලංකාවේ තියෙන නොවටිනාම ලීය අපි අවුරුදු කතා කළා කොට්ටලී, බුල්ලී. එහෙම නැත්නම් මම තව තියෙන්නේ ඇල්බීසිය. ඒකම ඇල්බීසියක්. ඇල්බීසිය වලින් බොහෝම ලස්සනට කැටයම් කරලා, තුම් කරලා, පොලිස් කරලා කබඩ් එකක් අල්මාරියක් හදලා තියෙනවා. හරිම ලස්සනයි. හරි ලස්සනයි අපේ ලංකාවේ හරියට කරනවනේ. ලංකාවේ තියෙන රුපියල් 6000ට හදලා දෙන මිනි පෙට්ටිය පරස් 5000ට අපේ නෝනල මහතුරුන්ට විකුණන කොළඹ. අපි පහුගිය කාලේ මිනි පෙට්ටියක් ගත්තා මිනිහක් අයින් කරපු එකක්. ඉතින් ඒක ගෙනියන්න ඕන වෙලා වාහනයක් ගාගෙන ආවම එයා ඒ මනුස්සයා කියනවා මම මේක මම හදන්නේ. කියලා 6000ක තමයි දෙන්නේ. මේ මල් සාප්පු වලට. මේක අපි දැන් අරගත්තේ කීයද 55000. මවලා දෙනවා. එතකොට බාලම ලීයකින් බොහොම ලස්සනට සිතුවම් කරලා යමක් පෙන්වලා තියෙනවා. ඒක බැලූ බැලමට පේන්නේ නැහැ බාලලීයක්. හරි වටිනාකම පේන්නේ. ඒ හරි වටිනාකම පේනවා දැක්ක කෙනා මේක හදලා තියෙන්නේ මොනවන්ද කියලා ප්‍රයලා නොබැලුවොත් රැවටෙන්න මුලා වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවනම් මේක ලස්සනට හදලා තිබුණාට මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ කිසිම වැඩකට නැති බුල්ලෝ ගහන්නේ දවසකින් දෙයකින් ඇඹරිලා යන බාලම ලීයක් කියලා දන්නවනම් මේ පෙනෙන රූපේට මිලදී ගන්න හිතේද? ඒක ගන්න වෙන්නේ නෑ. ඒක දන්නවා මේක යෙදিলা තියෙන්නේ මේ ටික මේ බාල වර්ගයේ කියලා. ඒ වගේ දැන් ඔබට දකින්න අහන දැනෙන දැනගන්න දේ මොන ස්වරූපයෙන් ආවා? අන්න අර පූර්ව ප්‍රතිපදාවේදී දුක්ඛ ලක්ෂණ ටික මතු කරගෙන තිබුණා නම් මෙතන යෙදිලා තියෙන මේ ස්කන්ධ ටිකයි මේ ධාතුවයි ආයතනයයි කියලා දකිනකොටම ඇලුම් කරන්න දෙයක් එතන හම්බ වෙනවා මොන ස්වરૂපයෙන් මැවිලා පෙනුනත් මේ මවලා පෙන්නන දේ තුල තියෙන්නේ වැය වෙලා තියෙන මේ ස්කන්ධ ටිකයි කියලා බලනකොටම ඒ ලෝභය වැඩෙයිද? නූපන්න ආශ්‍රවය නූපදීද? උපන්න ආශ්‍රවයත් දුරු වෙයි නේද? මේ පෙනෙන අහන දැනෙන දැනගන්න දේ හමු වෙනකොටම දැන් දකින්න බව දැන් දැනෙන බව අහන බව දැනගන්න බව කියන ඵලය ලැබෙනකොටම මේ මේ ඵලයේ ලැබුණේ මෙන්න මේ ස්කන්ධ ටික වැය වෙලා මේ දුක් වූ ස්කන්ධ ටික වැය වෙලා කියලා නුවණ මෙහෙවන්න පුළුවන් වෙච්ච තැන අනුප්පන්නා චේවාසවා නෝපජ්ජಂತಿ උප්පන්නාච ආසවා පහියන් නූපන්නාශ්‍රව නූපදිනවා උපන්නාශ්‍රවය ප්‍රහිදේ එහෙනම් සියලු ආශ්‍රව දුරු කරන වැඩපිළිවෙල තියෙන්නේ ආරම්භයේ වෙන මෙත. ඊළඟට වැඩගත්ම තැන එතන නෙමෙයි. ඒක අපි ඉදිරියට ගන්න ප්‍රයෝජනෙට ගන්න වැඩපිළිවෙල. දකින අහන දැනෙන දැනගන්න දේත් එක්ක තමයි අපිට ලෝකයක් ලැබිලා. සත්ව පුද්ගලාත්ම ද්‍රව්‍ය කාරණා සහිත මේ මුළු ලෝකයක් නැවිලා තියෙන්නේ මේ කරුණු හතරක් එක්ක. දකින අහන දැනෙන දැනගන්න කරුණු හතරක් එක්ක. දැන් එතකොට අපි දන්නවා එහෙත් රූපියත් යක්කු විඥානයත් ඇති තැන දැකීම. දැකීම කියන තැන යෙදිලා තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටික මේ ආයතන ටික තුල දකින්න පුරුදු කළොත්. එතනට නුවණ යෙදුවොත් දැන් අපිට මෙතන හම්බ වෙන්නවට ඕන මේ දුකයි මේ සමුදයයි මේ Nirodhayයි මේ මාර්ගයයි කියන චතුරාර්ය සත්‍යය. චතුසත්‍ය සම්මාදිට්ඨිය උපදින්න ඕන මේ දැක්ම තුල නිකන් නෙවෙයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ඉන්න. ඒ නුවණ එන්න ඕන මෙතන. අපි ඉස්සෙල්ලා වැඩ පිළිවෙලදී අපිට විපස්සනා සම්මාදිට්ඨියව දැන් මෙතන තියෙන්න ඕන චතු සත්‍ය සම්මාදිට්ඨිය. දැන් මේ දකින අහන දැනෙන දැනගන්න දේ තුල වැය වෙලා තියෙන්නේ මොනවද? ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටිකට බුදුහාමුදුරු මොකක් කියලාද දේශනා කළේ? සංකිට්ඨේන පංචපාදානස් අන්දා දුක්ඛා දකින දේ තුල අහන දේ තුල දැනෙන දැනගන්න දේත් එක්ක යෙදිලා තියෙන්නේ උපාදානස්කන්ධයෝ කියලා දකිනකොට ඉදං දුක්ඛං තියෝනිසෝ මනසකරෝති මේ දුකයි කියලා අපිට මෙනෙහි කරන්න නුවණින් මෙනෙහි කරන්න පුළුවන් දකින්න පුළුවන් ඉදං දුක්ඛං පජානාති මේ දුකයි කියලා දකින්න ඊළඟට දුක්ඛ සමුදය මොකක්ද? දැන් දුක්ඛේ ඥානං. දැන් දුක්ඛේ ඥානං වුණා. මේ උපාදානස්කන්ධයෝ මෙතන යෙදිලා කියලා මේ දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවත් එක්ක උපාදානස්කන්ධ ටික යෙදිලා කියලා දැක්කා දුක්ඛේ ඥාන. දැන් මෙතෙක් තිබුණේ දුක්ඛ අඥානයි. ස්කන්ධ ටික පෙනුන්නේ දකින දේම ප්‍රකට වුණා. දකින දේට සාපේක්ෂව අපි දිගින් දිගටම නූපන්නාතර උපදමින් පන්නාතර වඩමින් ඉදිරියට ගියා. දැක්කේ මේසියක්ද? මේසිය ලස්සනයි, මේසිය හොඳයි, මේසිය මතක් තෝරන, ඒ ගෙදරත් එකක් තියෙන, තව එකක් තෝරන. නොයෙක් දේවල් මේසිය ගැන හිතුවා. දැන් ඒ නූපන්නාතරව නූපදිනවා, උපන්නාතරව යදුර වෙලා යනවා. මේසිය කියන්නේ ඵලයක් ඒ ඵලයේ ලැබුණ මෙන්න මේ ස්කන්ධත් එක්ක කියලා ඒ පැත්තට බැලුවහම අපි ස්කන්ධ ටිකයි අපට දුක හම්බ වුණා දුක්ඛ ඥාන ඒ දුක දුක හැටියට දකින්න බැරි වෙච්ච තැන අපි දුක්ඛ ඥාන අපිට ස්කන්ධ ටික ඉස්සෙල්ලා පේනුනේ අපිට පේනුනේ දැකීමක් දකින්න දෙයක් කෙනෙක් පුද්ගලයෙක් ස්කන්ධ ටික වැහිලා තිබුණා දුක්ඛ අඥාන. දැන් ඔන්න දකින්නවා කියන කාරණාවත් එක්කම ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන තැන නුවණ නැත්තම් මෙතන මේ ටික මේ ඵලයේ ලැබුණේ මෙන්න මේ ස්කන්ධ ටික ඇදලා නේද කියලා නුවණින් බලන්න. ඒ ස්කන්ධ ටික මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද කියලා සිහි කරගන්න පුළුවන් නම් ඔන්න දුක්ඛේ ඥාන. ඊළඟට ලැබෙන්න ඕන දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ සමුදය ඥාන. දුක දුක හැටියට දැක ගන්න බැරි වෙච්ච තැන මොකක්ද උනේ? මේ දුකයි කියලා දැක ගන්න බැරි වෙච්ච හැම මොහොතකම හම්බ වෙලා තියෙන මොනවද? සතෙක්, පුද්ගලෙක්, කෙනෙක්, යාමක්, දෙයක්, ද්‍රව්‍යයක්, කාරණාවක් කියන බවක් නේද? ස්කන්ධ ටික නෙමෙයි හම්බ වෙලා තියෙන සත්‍යයේ පුද්ගලයක ආත්මයක්, යමක්, දෙයක්, ද්‍රව්‍යයක්, කාරණාවක්. මේක නේද දුකට හේතුව? සත්‍යයේ පුද්ගලයෙක් ගැන අපිට දැන ගැනීමට ආවනම් දැකීමට ආවනම් අපි ඊළඟට සත්‍ය පුද්ගලයා පිළිබඳව නැවත නැවත හිතන්න ගිහිල්ලා උපන්නාස්රව උපදවන උපන්නාස්රව වැඩි දියුණු කරගන්නවා. එතකොට දුකට හේතුව වෙන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරලා තියෙනවානේ තණ්හාවයි කියන්නේ. මෙන්න මෙතනදී සත්ව පුද්ගල භාවයෙන් මම මගේ කියලා ගන්න බව තණ්හාව. මම මගේ කියලා ගන්නා බවම පුද්ගල භාවයෙන් ගන්න බවම තණ්හා. දැන් ගැනීමක් මෙතන තියෙනව නේද? ඡාගෝ අතහැරීමක් නෑ. මුත්‍ති අනාලයෝ නිදීමක් නොයලීමක් නොයල්මක් නෑ. අල්ලගත්තා. එතකොට ඔන්න සත්ව පුද්ගල භාවයෙන් දකින දේ දකින්නේ මේකයි දකින්නේ මෙයාවයි දකින්නේ අරයවයි දකින්නේ මමයි දකින්නේ රූපයයි මොනවා හෝ සත්ව පුද්ගලාත්ම භාව වශයෙන් යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් හැටියේ හසු වෙනවා නම් හසු වෙන මොහොතේම තියෙන මොකක්ද දුක දුක හැටියට දැකලානේ දුක්ඛ සමුදය ඇති වෙනවා එතකොට දැන් දුක දුක කියලා දකින්න බැරි වුණත් ඔබ හඳුනගත්තොත් මේ සමුදයයි හටගත්තේ කියලා. දුක්ඛේ අඥානං නේ දුක්ඛ සමුදය අඥානං නේ දුක්ඛ සමුදය ඥානං නේ. දැන් දුක දුක හැටියට නොදැක දුක්ඛ සමුදය හටගෙන පුද්ගල භාවයෙන් මම දකිනවා මම දකින්නේ කියන මම කියන අදහස හෝ පුද්ගලයෙක්ව දකිනවා දෙයක් දකිනවා කියන දැනට ආව වෙන්න පුළුවන්. එතකොට දුක දුක හැටියට නොදැක ඊට මෙහාට ඇවිල්ලා. ආපු තැනදී හරි හඳුනගත්තා මේ හටගත්තේ දුකට හේතුව. පුද්ගල භාවයෙන් ගත්තා නේද මේ? එතකොට දුක්ඛ සමුදය ඥාන. දැන් එතන හඳුර ගන්න බැරිුන අඥානං වුණොත් අපි ඊට සාපේක්ෂකව මෙහි හටගත්ත ස්කන්ධ ටික මැරිලා යනවා. ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් ස්පර්ශයත් ඒ ස්කන්ධ ටික මැරිලා යනවා. අපි අල්ලගත්ත දේ ඔස්සේ නැවත නැවත දුක හදාගෙන එහාට යන. ගහ කියලා දැනගත්තාම ගහේ කොළ ගහේ අතු ගහේ මල් ගහේ ගෙඩි ගහේ කඳ ගහේ මුල කියලා නැවත නැවත බලන්න යනවානේ. දැන් ගහ කියන අදහස උපන්නේ මේ කාරණා ටික වැය වෙලා. ගහ කියන අදහස උපන්නාට පස්සේ අර ඔක්කොම ටික ගහට අයිති දේවල් බවට පත් කරගන්න. ඒ දෘෂ්ටියේ ඒ ආකාරයෙන් උතනෙනවා මොන මතක තියාගන්න සත්ව පුද්ගල ආත්ම භාව ඇති මලක් දකින්නවා ළමෙක් දකින්නවා ගයක් දකින්නවා හස දකින්නවා කියලා හෝ මම දකින්නවා මම මටයි පේන්නේ කියලා හෝ මොන ආකාරයෙන් හෝ පුද්ගල භාවයෙන් යම් දහසක් උපදිනවා නම් ඒ අදහස උපන්න ගමන් දැන්නේ උපන්න දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය ඥානය. දුක දුක හැටියට නොදකින තැන මේ සමුදය හට ගන්නවා නේද? මොන නුවණක් ලැබෙන්නේ දැන්? දුක දුක හැටියට දකින්න බැරි වෙච්ච තැන. ඒ කියන්නේ මොකද්ද? අහන දකින දැනෙන දේ තුල තියෙන මේ ස්කන්ධ ටිකයි මේ දුකයි යෙදিলা තියෙන්නේ කියලා නුවණින් බලන්න බැරි වෙච්ච හැම මොහොතකම ස්කන්ධ ටික වැහිලා සත්පුද්ගලාත්ම භාවයෙන් යමක් වෙනිලා දැකලා ඇති. දුක දුක හැටියට නොදැක්ක තැන සමුදය හට ගන්නවා. අන්න දුක්ඛ සමුදය ඥාන. එහෙනම් එයාට තියෙන වෙනම් දුක නැතිව දුක නිරුද්ධ කරන්න නම් දුක නිරුද්ධ කරන්න නම් මේ සමුදය දුරු කරන්න. සමුදය බැහැර වුණොත් තමයි දුක නිරුද්ධ වෙනවා. ආයතන ආපව නූපදීන. මේ දකින්නේ ගහක් කියලා ගත්තොත් දකින්නේ මම කියලා ගත්තොත් දැන් මම ගැන හිතන ගහ ගැන හිතන ආයතනයක් ඉපදිලා නේද? අර දුක් වූ ආයතනේ නැවත ඉපදිලා නේද? මන ආයතනේ ඉපදිලා. ඊළඟට ඒ ගහ බලන්න ඇහැ උපදවන්නේ. ඒ ගහ ළඟට යන්න කාය ආයතනයේ උපදවන්නේ. එතකොට දුකේ උපදින. දැන් දුක දුක හැටියට දකිනකොටම සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ ආයතන නූපදින. නිරෝධය සාත් වෙනවා. එතකොට නිරෝධය සාත් කරගන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවයි. කරන්න තියෙන එකයි. දකින ආහන දැනෙන දැනගන්න දේ තුළ ඇත්ත පිටකින් දකින්න විතරයි කරන්න තියෙන්නේ. මේ දකින ආහන දැනෙන දැනගන්න දේ තුළ වලින් පිටිනකොට සමුදේ ප්‍රහාණය වෙනවා නිරෝධය සාක්ෂි වෙනවා මඟ වැටෙනවා කියලා දැන් දකින නුවණ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං ඉදං උච්චති මොන සම්මා දිට්ඨිය උපන්නා. දැනුමි මාර්ගයේ හට. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං නිරන්තර. මෙන්න මේ දැනට එනකොට අපි සත්‍ය ඥාන. දැන් අපි දැනගත්ත දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය. නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය. මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය. මේ දුකමයි කියන එක දැක්ක මේ දකින හන දැනෙන දෙන යෙදෙන යෙදෙන තැන යෙදිලා තියෙන්නේ වැය වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ටිකයි කියලා. ඒ දුක දුක හැටියට නොදකින තැන මේ සත්පුද්ගල භාවයෙන් සමුදේ හට ගන්නවා කියලා. දුක දුක හැටියට දකිනකොට ඒ සත්පුද්ගල භාවයෙන් දකින ආයතනෙ උපදින ආයතනෙ නූපදිනවා කියලා දැක්ක නිරෝධයත් ඒ නිරෝධේ ලබන්න නම් නැවත නැවතත් මෙතන දුක දුක හැටියට දකින්න ඕන කියන නියම මාර්ගය පිළිබඳව කියනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං ධම්මචිත්තමාදිට්ඨි මාර්ගය තමයි. දැන් මාර්ගයට ආපු කෙනාට ඉදිරියට මොකද්ද කරන්න තියෙන්නේ? දකින්න හන දැනන දැනගන්න දේ තුල දුක දුක හැටියට දකින එකයි. දැන් අපිට හම්බ වෙන්නේ හැමතිස්සෙම දකින බවක්, අහන බවක්, දැනෙන දැනගත් බවක්. දැකීමක් ඇති වෙච්ච හැටියම අපි අනිත් පැත්තට මේ දැකීම කියන ඵලයේ ලැබුණ මේ ස්කන්ධ ටික බැහැ වෙලා ඒ ස්කන්ධ ටික දුකයි. දුක් ලක්ෂණ වලින් යුක්ත ස්කන්ධ ටික. අර මුල බලලා තිබුණා නම් එහි ආපහු ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ආයි මේ ස්කන්ධ ආයතන ඇඟිලි ගහන්න ඕනේ නැහැ. මේ දකින්නවා කියන තැන ලැබෙන්නේ මෙන්න මේ දුක් වූ ස්කන්ධ ටික කියන නුවණ ලබලා තිබුණොත් ඉස්සෙල්ලා පුරුදු කරලා තිබිච්ච කෙනාට ආපහු එහෙ හොයන්න ඕනේ නේ මෙන්න මේ තැනට ආපු කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙන් රූප දැකලා චක්ුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාප අමනාපං සෝ එවං පජානාති uppannang bhumi dhammanapang uppannang amanapang uppannang manapa amanapang සංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාසංඝාති සේයතාපි ආනන්ද තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. මේ හැට රූප ගැටිලා කනට ශබ්ද ගැටිලා නාසයට ගන්ධ දිවට පහස රස කයට පහස හිතට සිතුවිලි ගැටිලා මනාපේ අමනාපේ මනාපමනාපේ උපදිනවා. මේ මාර්ගය දන්න කෙනාට මේ උපන් මනාපමනාපය දුරු කරන්න යන්නේ කොච්චර වෙලාවක්ද? උම්මිලෙත්වා නිමිලෙය නිමිලෙත්වා උමිලෙය පියාගත්ත S2 අරින්න කොච්චර වෙලාවක්ද යන්නේ? අරගත්ත S2 වහගන්න කොච්චර වෙලාවක්ද යන්නේ? එච්චර ස්වල්පයක්. මේ කියලා දුන්න දර්ශනය තුල ඔබට උපදින මනාපමනාපය දුරු කරගන්න ඉච්චරයි යන්නේ. ඇයි මනාපය අමනාපය උපදින්නේ යමකට දෙයකට සාපේක්ෂකවනේ. අපි දැකලා තියෙන කෙනෙක්ව. ඒ කෙනාට සාපේක්ෂකවනේ මනාපය හෝ අමනාපය හෝ අපට උපන්නේ. දැන් මනාපේ අමනාපේ උපන්න ගමන්ම බලනවා මේ කෙනෙක් අරමුණු වෙලා ඉනියා. එහෙනම් කෙනෙක් හැටියට දෙක තැන තියෙන්නේ මේ ස්කන්ධ ටික නේද කියලා. නුවණ යෙදෙනකොටම මනාපේ අමනාපේට මොකද වෙන්නේ? දුක්ඛ ලක්ෂණ ටික හොඳට පුරුදු කරලා තිබුණා නම් ඇහැ පියාගන්න කලින් පියාගත්ත ඇහැ අරින්න කලින් මනාපමනාප ලෝභ ද්වේෂ ඉතින් මෙන්න මේක තමයි දර්ශනේ මේ ධහම දකින්නයි ඕන. මේ ධහම දැක ගන්නයි ඕන. මේ ධහම දකින්න නැතුව වෙන මොනවත් කළත් වැඩක් නැහැ. අපි හුඟක් දෙනෙක් බලනවා සමාධිය ගැන. සමාධිය වඩලා තමයි මේවා ලබන්න ඕන කියලා බලන්න සංයුක්ත නිකාය තුන අසජී සූත්‍රය මට මතක හැටියට තේරවග්ගයේ. අස්සජේ හාමුදුරු වාසනීප වෙලා. බුදුරජාණන් වහන්සේ දකින්න යනවා උන්වහන්සේ. ඊළ අසනීප තත්ත්වයේ බොහොම දරුණුයි. භෝගී තත්ත්වය ගැන කතා බහ කරලා බුදුරජාණන් වහන්සේ අස්සජේ හාමුදුරුවන්ගෙන් අහනවා අස්සජේ උඹට විපිලිසර බවක් එහෙම කුකුසක් එහෙම සැකයක් එහෙම තියනවාද සීලය ගැන? ස්වාමීනි මට සීලය ගැන නම් එහෙම කුකුසක් නැහැ. කුකුසක් නැත්තේත් නෑ මට. අනල්ප වූ කුකුසක් මට තියෙනවා. එහෙනම් අසජේ ඔබට සීලය ගැනද කුකුස් කියන්නේ නෑ නෑ ස්වාමී සීලය ගැන. එහෙනම් මොනව ගැනද කුකුස තියෙන්නේ? ස්වාමීන් මට සමාධිය වැඩෙන්නේ මම ආනාපාන සතිය වඩනවා. සිහිය එකඟ වෙනවා. ඒ වුණාට මට සමාධිය දෙක පිහිටව ගන්න බැහැ. පිහිටන්නේ නැහැ. මං ඒ නිසා කුකුසකටපත් වෙලා ඉන්න මං පිරිහීමකටපත් වෙයි කියලා. පරිහානියකට යයි කියලා. මට මේ ආර්ය ශාසනය තුන් ඵලයකට යන්න බැරි වෙයි කියලා මට කුකුසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේච කෝ අස්සජී සමන බ්‍රාහ්මනා සමාධිසාරකා සමාධිකාමඤ්ඤා තේසං තං සමාධින් තේසං තං සමාධින් අපරිහි එවං හෝති නෝ චක්සු මයං පරිහානායාති අසුදී ඔය සමාධියම කෙලවර කොට ඇති සමාධියම පරම කොට ඇති සමාධියම සරු කොට ඇති සමාධියම ශ්‍රමණ බව කොට ඇති ශාසනයක නම් සමාධිය පිරිනුනොත් සමාධිය නැති වුනොත් අනේ මට හානියක් වෙන්න කියලා කුකුස්නම් ආවට කමක් නැහැ අසදි මේ ශාසනය එහෙම එකක් නෙමෙයි මේ ශාසනයේ සීලය පරම කොට සීලය සාර කොට සීලය කෙලවර කොට ඇති ශාසනයක් නෙමෙයි මේ ශාසනය සමාධිය සරුකොට සමාධිය කෙලවර කොට දෙයක් නෙමෙයි ශාසනය. මේ අසුදි සූත්‍රයේ තියෙන කොටසක් නෙමෙයි මම මේක කියන්නේ. ප්‍රඥාවද කෙලවර කොට ඇති ශාසනයක් නෙමෙයි. කොහොම හරි ලබන සීලයක් කොහොම හරි ලබන සමාධියක් කොහොම හරි ලබන ප්‍රඥාවක් කෙලවර කොට ඇති ශාසනයක් නෙමෙයි මේ ශාසනය අනුපාදා කරන්නේ. ඒ නිසා අසජේ මේ ශාසනයේ සමාධිය කෙලවර කොට ඇති සමාධිය සරු කොට ඇති සමාධිය ශ්‍රමණ බවටපත් කරගෙන නැහැ. ඒ නිසා අසජී ඔබට මෙන්න මේ ධහම තේරෙනවද? රූපේ නිත්‍ය දානිත්‍යද? වේදනාව නිත්‍ය දානිත්‍යද? සංඥාව නිත්‍ය දානිත්‍යද? සංඛාරේ නිත්‍ය දානිත්‍යද? විඥානේ නිත්‍ය දානිත්‍යද? අනිත්‍ය. අනිත්‍ය නම් යමක් දුකද සැපද? සම්දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක ආත්මද අනාත්මද? මම මගේ කියලා ගන්න සුදුසුද? සුදුසුද? මෙපමණකින් අස්සජී හාමුදුරුව රහත් ඵලයට ධ්‍යාන සමාපatti නේ. උන්වහන්සේ දේශනා කරනවා අපි මේ කතා කළේ. දැන් ඔබ සැපයි කියලා බාරගත්ත දේ මොකක්ද තියෙන එතන යෙදලා තිබුණේ? අනිත්‍ය වූ දුක් වූ ස්කන්ධ ටික. දැන් ඔබ දකිනවා නම් මේ දකිනකොටම මෙතන පහළ වෙන්නේ මෙන්න මේ අනිත්‍ය වූ දුක්ඛ වූ ස්කන්ධ ටිකයි කියන්නේ. රූපය නිට්ටයයි කියලා අරගෙනද? වේදනාව නිට්ටයයි කියලා අරගෙනද? සංඥාව සංඛාරය විඥානය නිට්ටයයි කියලා අරගන්නවද? මේ දකින අහන දැනෙන දැනගන්න දේ තුල යෙදিলা තියෙන මේ ස්කන්ධ ටිකයි මේ ටික නැති වෙනකොට මේ දකින දේ නැති වෙනවා කියලා දකිනවා නම් අනිත්‍ය බව දකින දහමක් කරගන්න පුළුවන්. එහෙනම් මේ ටික ස්කන්ධ ටික අනිත්‍ය නම් මේ මවලා දෙන දේ සැපද දුකද? දුකයි කියලා ඔබ දකින දහමක්. එහෙනම් අනිත්‍ය වූ දුක් වූ දේ නේතම් මම නිසෝමක් නෙමෙයි. මමය මගේ මගේ ආත්මය කියලා ගන්න බෑනේ විශේෂයෙන්. දකින දහමක් වෙනවා. මේ දහමයි දැනගන්න ඕන. මේ දහමයි දකින්නේ. මේ දහම දකින දැනගන්න ක්‍රමයයි අපිට ඕනේ. ඊළඟට මෙන්න මේ ධර්මතාවයේ දකින්නකොට මේ ස්කන්ධ ටිකේ යෙදිලා මේ දකින්න බව අහන බව දැනෙන බව දැනගන්න බව එනවා. ඒ දකින්න අහන දැනගන්න දේ තුල මේ යථාර්ථය නොදැනෙකුට මම මගේ මගේ ආත්මයේ සත්‍ය පුද්ගල භාවයෙන් දකින්න බවක් පාර ගන්න බවක් සිද්ධ වෙනවා. හඳුනා ගන්නකොට මේ දුක දුක හැටියට නොදකිනකොට මේ උපදින කෙලෙස්යක් දෘෂ්ටියක් කියලා. මම කියන සංකල්පය. හරියටම මම කියන සංකල්පය මෙන්න මේ දුක දුක හැටි දකිනාම දැනෙන දැනගන්න දේ තුල ඇත්ත ඇති සැටියෙන් නොදකින තැන උපදින දෘෂ්ටියක් සංකල්පයක් කියලා හඳුනාගත්තොත් මම කියන සංකල්පය ඒ ඇත්ත ඇති සැටියෙන් දැකපු කෙනාට අයිතියක් තියනවද අර අපි ඉස්සෙල්ලා කතා කරපු දෘෂ්ටි වලට වැටෙන්නේ සෝ එවං අයෝනිසෝ මනසිකරෝති අහෝතුන් නුකෝ අහං අතීත මද්ධානං නනුකෝ අහෝතින් අතීත මද්ධානං කින්නුකෝ අහෝතින් අතීත මද්ධානං කතං නුකෝ අහෝතින් අතීත මද්ධානං කින්නුස්වා කිං අහෝතින් නුකෝ අහං අතීත මද්ධානං මම අතීතේ හිටියද නැද්ද? කවුරු වෙලා ඉන්නේ නැද්ද? කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? කවුරු වෙලා ඉඳලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද කියන අදහසක් දැන් හිතන අයිතියක් තියනවාද? මේ ස්කන්ධ ගැන නොදන්න, දකින හැම දැනන දේ නොදන්නාකම තුල මම කියන කෙලේශයක්, දෘෂ්ටියක් උපදිනවා කියලා දැක කෙනාට මම කියන සංකල්පයක්, දෘෂ්ටියක් කියලා දැක්කත් දැක කෙනාට මම හිතියද නැද්ද කියන අතීතයේ පිළිබඳව හිතන්න පෙළඹවීමක් වෙන්නේ නැහැ. එයා දන්නවම කියන්නේ මෙතනම දෘෂ්ටියක්. එතකොට දෘෂ්ටි අතීතයේ තිබුණාට අතීතයෙන් මෙරිලා මෙහාට ආවද මෙතන මෙරිලා එහාට යනවද කියන ප්‍රශ්න නැගෙන්නේ. අතීතය අපහැරෙනවා අනාගතය අපහැරෙනවා වර්තමානයේ තුල ධර්මතාවය. ඒ නිසා මේ ධහමට කියනවා කාම. අනාගතය පිළිබඳවත් ගැටලු වෙන්නේ නැහැ. භවිස්සාමිනුකෝ අහං අනාගත මද්ධානං භවිස්සාමි අනාගත මද්ධානං ඉන්නකෝ භවිස්සාමි අනාගත මද්ධානං කතංකෝ භවිස්සාමි අනාගත මද්ධානං කිං හොස්වා කිං භවිස්සාමිනුකෝ අහං අනාගත මද්ධානං අනාගතෙන් උපදීද උපදින්නේ නැද්ද අවුරු වෙලා උපදීද කොහොම කෙනෙක් වෙයිද ඒ සැකෙදිනේ ඒතරහීවා පච්චුප්පන්නං අද්ධානං අච්චත්තං කතං කතියෝති අහං නකෝස්මි නෝනකෝස්මි කින්නකෝස්මි කතං නකෝස්මි අයං නකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුයින්දාමි භවිස්සති මම ඉන්නවද මම නැද්ද මම කවුද කොහොමද කෙනෙක්ද මේ සත්‍යය කොහේ ඉඳලා ආවේ කොහේ ආයිද මේ ප්‍රශ්නේ එන්නේ නෑ මේ ධහම නොදකින තැන මේ උපදින දෘෂ්ටියක් නේද මේ සමුදේ ඥානෙ ලැබපු මොහොතේ සත්පුද්ගලාත්ම භාවය කියන බව සංකල්පයක් නේද දෘෂ්ටියක් නේද කියන දැකපු තැනම යාට අතීතය අනාගතය වර්තමානය පිළිබඳ සැක දුරු සැක දුරු වෙන තක්කාය දෘෂ්ටිය දුරු වෙච්ච නිසා ඊළඟට යාට ඊළඟට පරාමාසනයේ දැන් මේ ආශ්‍රව ගෙවා ගන්න කරන්න ඕන මොනවද කියන කාරණාව මොකටම පැහැදිලි වුණ වෙන අඳුරේ අතපත ගන්න ඕනේ නැහැ කියන එක මොකටම ගන්න කල යුත්තේ කුමක්ද කියන එක ගන්න. සක්කායදී තිවිචිකිච්ඡා සීලබ්බත පරාමාස උන් සංයෝජන ධර්මී ගුරු වෙනවා. ඉදං උච්චිතිදිත් විනාසවා දසන. දර්ශනීය පහකල යුතු ආත්මව මෙන්න මේ වගේ පිළිබඳව කරා. මම හිතන දර්ශනීය පිළිබඳව මේක වඩා තව තවත් සූත්‍රවල කියනවා. දර්ශනීය ලැබුවද නොලැබුවද කියපු ටික ප්‍රායෝගිකව කරගෙන ආවනම් ජීවිතේ ඒ බවට පත් කරගෙන තිබුණා නම් මේ ටික කාලය තුළ මේ රාත්‍රිය ඒ දර්ශනීය ලැබෙන දැන් බලන්න යන්තිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියපු දහම කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ ලබුවත්. යේ ධම්මා හේතුප්පවාපේ සංයුක්තා සුදි හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන් කළ දේශනාව මොකක්ද කියන්නේ? යේ ධම්මා හේතුප්පවා යම් ධර්මයක් අට ගන්නවා නම් හේතුප්පවේ. අපිට දකින්න අහන දැනෙන බවක් යම් ධර්මතාවයක් ඇත්නම් ස්කන්ධ ටික යෙදিলা හේතු යෙදিলা බුදුරජාණන් වහන්සේ හේතු ඵලයේ තියෙන නිරෝධය කියනවා කියනකොට නේද අත්දියාඳුරු අත්තුන. ඒ ගාථාව කියනකොට සෝතහපන්න වෙනවා. දෙපදයක්. දැන් මේක පැය ගණනක් විස්තර කළත් මම දන්නේ නැහැ මේගොල්ලෝ මොන තරකට ආවත් කියලා. ඉතින් කොහොම හරි කමක් නැහැ මේ සද්ධර්මයේ නැවත නැවත මෙනෙහි කරන්න. දැන් මේ අසුදේ පරතෝ ගොසය ඊළඟට සම්මාදිට්ඨියට ඕන කරන්නේ මේ දේ අනුව මේ අසුදේ අනුව මෙනෙහි කරන්නේ. යෝනිසෝ මනසකාරය. පරතෝගෝසයත් යෝනිසෝ මනස්කාරයත් දෙක එකතු කරගත්තාම දේ හේතු දේ පච්චයෝ මේ හේතු වෙනවා මේ පත්‍ය වෙනවා සම්මාදිට්ඨිය. ඉතින් ඒ සඳහා මගේ උපදවා ගන්නට මගේ සහල කරගන්න උපදවා ගන්නට ඔබට මේ සද්ධර්මයේ දෙපරිස්සර වේවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා නනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං අද දවසේ දතිරස් කරගත් මූදාර්ථ සරපුණේ සම්පත්ත කියන දරාන්ත කෙරෙහි ගිරිම ආදරුවන් දී සෝද්ද සියලු ලෝසතුන්පත් පත්‍යාභූ ධර්මාභූ දී මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු සම්බුදු කල්යාණ මිත්‍ර සාසනාන ප්‍රකාශ දෙවිදේවත් මේ දේවා දිවයිසු වැඩි දියුණු වේවා පස්ම දියුණු වේවා අපි හැමදෙනා නම් ඉන්න සීනී පරලෝකීය සකල ජාති වර්ග ආදී මේ දේවන සතර දීප්ති සත්‍යවා දුක් පිරිසකර කටින් කරවේවා සාදු ඉන්නත් හැම දිනකටත් හැරියට ගුරු දෙමාපිය පුරා දරුවන් ආදී පරුද්දන් සියලු දෙනාටත් සපත සාන්තිය සහනය කරන සියලු දුක් නිරෝගී සුව සම්පත්තිය සිර ජීවනයේ වේවා අපල වදුරු කරදර බාධක සාසිත දීනවන් වේවා සිතන ගුරු සිව පායාදී බුදු පියායකට සාදු සාසන සත්‍ය සැසුරුම ලැබමින් තව තවත් ධර්මයකට කල්මි කියන්නේ අමා නිවන් සුව පරිණිවා නිදුනා අභිවාදන සීලස්ස නිත්තං උද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තිය සම්පත්තිමේ වච අතෝ නිබ්බාන සම්පත්තිය විඤ්ඤාතේ සමිජ්ජති ධර්මානුශාසනා කරපු දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමින්වයන් වහන්සේ